මේ තව ප්‍රශ්නයක් තියෙනවා මේ භාවනා කරන විට තමා කළ පාප ක්‍රියා නෑ සුළු වැරදි සිද්ධ වෙච්ච මතක් වෙනවා ඒ වගේම මලගේ ඥාතීන් සිහිපත් වෙනවා මේ වගේ දේවල් වෙනවා කියලා මේ පෙන්නනවා මතක් වීමේ ප්‍රශ්නයක් නෑ අයි මේක දකින්න ඕනේ මෙහෙම දෙයක් සිද්ධ වෙච්ච වරද පිළිබඳව ලතා වෙලා වැඩකුත් නෑ කරන්න තියෙන එකම දෙයයි ප්‍රතිකාර මගේ නොදැනුවත්කමට අවිද්‍යාව මුල් කරගෙන මං වැරදි වැරදි පැත්තේ දැනගෙන හෝ නොදැන හෝ වැරදි වැඩ කෙරුණා. නමුත් ලොකු වාසනාවක් මට මතු වුණා. ඒවා වැරදි බව දැනගන්න ඥානයක් දැන් තියෙනවා. ඒ නිසා මම න්‍යාත කරන්න එකම දේ ආයිති සංවරයේ පිහිටනවා. මින් එහාට ඒවන්ට වැරදි මම කරන්නේ වෙච්ච දේට මොනව කරන්නේ? මෙන්න මේ අදහස ගන්න ඕනේ. එහෙනම් කෙරිච්ච වැරදි වලින් නෙමෙයි සුද්ධාසුද්ධතාවය ඉන්නේ දැන් කරන ඒවා. පුද්ගලයා තවමත් මේ වැරදි කරනවා. ඒ හේතුවෙන් ඔහු අසුද්ධයි. කෙරිච්ච වැරදි නිසා අසුද්ධ වෙනවා මිස ලෝතර බුදුරජාණන් වහන්සේ සුද්ධ වෙන්න විදිහක් නැහැ. අනාගත සංසාරේ කොච්චර වැරදි කෙල්ලද? කෙරිච්ච වැරදි නිසා අසුද්ධ වෙනවා. යම් දහසක පරණ යම් මොහතක පරණ යථාර්ථය අවබෝධ කරගෙන යම් කිසි කෙරෙන වැරද්ද අත්හැරී ගියාන. එතෙන් පටන් සුද්ධයි. සුද්ධත්වය ගන්න එහෙමයි. එහෙනම් අපෙන් යම් කිසි වරදක් කෙරුණා. කෙරිච්ච වරද කෙහි ලත වීම නෙවෙයි තියෙන්නේ. ඒක වැරදි බව දැනගන්න ලැබීමත් ලොකු වාසනාවක්. මගේ මනස ඒකට හැඩ ගැහුණා. දැන් මින් ඉදිරියට ඒක කරෙන්නේ නැති වෙන්න ඒක වටිනාකම දැක්කා. එහෙනම් මට ලැබිලා තියෙන ලොකු වාසනාවක්. මං ආයිත් සංවරේ පිළිහිටනවා. නැවත ඒ බඳු වරදක් වෙන්නේ ඉඳ තියන්නේ. එසේ සුද්ධ කරගන්න. එතන පටන් හුරු සුද්ධයි. සුද්ධතාවය ගන්න ඒකයි. 999ක් මරලා අම්මා බලන්න ගිය අඟුලිමාල සුද්ධ වුණේ කොහොමද? ඉතින් ඒව මතක් වෙනවා අසුද්ධ වෙනවා නම්. හරි හතරපත් වෙන්න පුළුවන්. යම් දාසක පටන් වරද වරද හැටියට දැකලා දැකලා නිගමනය කරගත්තා. මෙතෙන් පටන් නම් ජීවිත හේතුවකටවත් මම ප්‍රාණඝාතයක් කරන්නේ නැහැ. ආයිති සංවරයේ පිහිටියා. ඉතින් උන්වහන්සේ එතෙන් පටන් සුද්ධ වුණා. මේ බුදුරජාණන් එක්තරා කාන්තාවක් ගැබ්බරින් නිදහස් වෙන්න බැරුව වේදනාවෙන් කෑ ගහනවා දැකලා අර අරන් හැඩ ගති දරුණු ගති තිබිච්ච මානසිකත්වයේ කොච්චර නිමිලා තිබුණාද කියනවනේ. ඒක මහා කම්පාවක් වුණා. අනේ විදිර දුකක හැටි කිය. බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා ගියා හිටියා. අනේ ස්වාමීනි මෙහෙම දෙයක් මම දැක්කම මට හරි කම්පාවක් ඇති වුණා. ඉතින් ගිහිල්ලා මෙත් බලන්න. හිත නැති. ස්වාමීනි කොහොමද කරන්නේ? උපන් දාවට මේ දක්වා ප්‍රාණඝාතයක් නොකරමු මං කියන වචනේ සත්‍යයි. ඒ සත්‍ය වලින් ගැබර හිතක් වේවා, දරු හිතක් වේවා කියලා හිත කරන්න කිව්වා. අනේ ස්වාමීන් 999ක් වල්ලා අම්ම කරන්න ගියවම කොහොමද උපන් දාවට මේ දක්වා ප්‍රාණඝාතයක් කළේ නැහැ කියලා. ඒ මොකක් ගැනද කියන්නේ මොන જાතියක් ගැන? ඔබ දැන් මොන જાතියද? ඔබ ඉන්නේ ආර්ය જાතිය. යම් දවසක වරද වරද හැටියට දැකලා ඒ වරද කමා කරලා ආදී ගුණයටපත් වුණාට පස්සේ ආන් ඒක ඔබේ જાති. දැන් ඔබට කොයි ඉස්සර જાතිය. දැන් ඔබ ඉන්නේ ආර්ය જાතිය. ඒ වුණාට මට අරකෝනේ මතක් වෙන්නේ. එහෙනම් කියන්නේ ආර්ය જાතියේ උපන්තර පටන් ප්‍රාණඝාතයක් කළේ නැහැ, හත්ව හිංසාවක් කළේ නැහැ. ඒ සත්‍ය වලින් දරුවට හිතක් වේවා, ගැබර හිතක් වේවා ගැහිත්තා. ඒක නම් කළ හැකි නෑ. ඉතින් තියන අටුවා කතාවල විග්‍රහ කරලා තියෙනවා. කිරියක් ඇදලා එයින් එහා පැත්තේ ඒකාන්තාවින් දැද්දි උන්වහන්සේ මෙහා පැත්තේ ඉඳලා පුතුව ගිනගෙන ওই විදිහට ඒ විරිත කියලා අඟුලිමාල විරිත ගියා තියෙන එකයි. ඒ විරිත කියනකොට කිසිම අමාරුවක් නැතුව දරුවන් දහස් වුණා. ඊට පස්සේ අටුවාප පෙළ කියනවා ඒ පුතුව හොදලා වතුර ටිකක් දුන්නාම උන්වහන්සේ ඉඳගෙන සෙත් පිරිත් කරව පුතුව හොදලා වතුර ටිකක් දුන්නාම කිසිම අමාරුවක් නැතුව දරුවන් බිහි වුණා කියලා. ඒ තරම් ශාන්තිය අපි හිටියා කියලා. අද වෙනකම්ම යම් ප්‍රසූත කරන්න ඉන්න මව්වරුන්ට අඟුලිමාල පිරිත කියලා වතුර ටිකක් දෙන සිරිතක් තියෙනවා. ඒකේ සාහනිකුත් තියෙනවා. ඒක එතන සිද්ධ වුණේ මොකද්ද? කෙරිච්ච වැරදගෙන කරන්න දෙයක් නැහැ. ආයිති සංවේදයත් එකයි සුද්ධතාවය. එතන පටන්ගෙන සුද්ධතාවය බල ගැනීම. ඉතින් වෙච්ච වරදට කම්පා වෙන්නේ නැතුව මතු එහෙම වරදක් නොකරන අදිෂ්ඨාන කරගන්න ඕනේ. ආනන්තර පාප කර්මයන් උන්නේ කරන්න දෙයක් නැහැ. අර ධානා මාර්ගඵල මේ අධ්‍යය ලබන්න බෑ. අභාව්‍ය පුද්ගලයෙක් වෙනවා. ඒ අධ්‍යයව තියෙන කල් ලබන්න බෑ. ඒක පාපෙ විඳලාම ඉන්න ඕනේ. ඉතින් ආරංචි වාප කරගෙන මව බැරිම පියා බැරිම රහතන් බැරිම බුද්ධ ශරීරයේ ලේවි පැද්දීම සංඝ බේදී කියන මේ જાතිය ආනන්තර වාප කර්මයක් කරපු කෙනෙකුට ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒවට අහු වෙලා නැහැ නේ ඉන්නයි. ඒ මෙහා එවනේ උනානා වෙලා තියෙන්නේ. ඉතින් හිතාගන්න මේ මොනම හේතුවකින් දැනගත දැන් පටන් මම ආර්ය උප්පත්තියක ඉන්නේ. මම කවදාවත් මේ වගේ දෙයක් මිත්පස්සේ කරන්නේ නැහැ. අන්නේ සත්‍ය බලයෙන් මලත් යහපතක් වේවා ලෝකෙටත් යහපතක් වේවා කියලා ඔය ආශිර්වාද එහෙම කරන්නේ. ඒතර මේ පරණ නැති වෙනවා. මේ මළගිය ඥාතීන් සිහිපත් වෙනවා කියලා. සිහිපත් වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. මළගිය ඥාතීන් විතරක් නෙමෙයි పూర్වේ නිවාසානුසති ඥානෙදී කොච්චර අම්මා තාත්තා සිහි වෙනවද මේ ඉතිච්චලාත් මෙහෙම හිටියා. ඊයත් බෑ මෙහෙම නම් ගොත්තතෝ හිටියා. අම්මා තාත්තා මෙහෙම හිටියා. ඊට ඉතිච්චලාත් බෑවත් තිබුණා. ඒක මම මෙහෙම නමකින් හිටියා, මෙහෙම ගෝත්කෙන් හිටියා, මෙහෙම දෙයි කෑවා බිව්වා. මෙහෙම දෙමව්පියෝ හිටියා, මෙහෙම දරුවෝ හිටියා, මෙහෙම භාර්යාවෝ හිටියා. ඔක්කොම බලාගෙන බලාගෙන යනකොට කෙලවරක් පිරුව මතක් වෙන්නේ. මේ මතක් වුණාම මොකද? මතක් වෙන පරිදි හරි මාර්ගයේ වාදකයක් නෙවෙයි. ඉතින් මේකේ ඥාතිව මතක් වුණාම මොකද? සුතුපාත සුතුපාත් ඥානෙ ලෝ බලනකොට අනිහත් කොච්චර පේනවද? ඉතින් මතක් වුණා ප්‍රශ්නයක් නැහැ. මතක් වීම එකක්. මතක් වෙලා ඒ දෙයට බැඳීම තව එකක්. ඇලීම හෝ ගැටීම. හතරෙක් මතක් වෙන එක එකක්. හතරා මතක් කරලා හතුරු හිතක් හට ගැනීම තව එකක්. එක් පායන්නක. මතක් වෙන එක නෙමෙයි. නිතරම මතක් වෙනවා එකක්. එහි ඇලීමක් හට ගැනීම භයානකයි. ඒකයි නතර කරගන්න ඕනේ. ඒ චන්දරාගයක් ඇති වෙන්නේ එතන. අර අර ගන්න ඕනේ ඒකයි. ඉතින් අම්මා තාත්තා මතක් වෙන්න පුළුවන්. අනික අය මතක් වෙන්න පුළුවන්. මේ මතක් වුණාට අපිට ප්‍රශ්නයක් නැහැ. මේ මතක් මතක් වෙච්ච එක ප්‍රශ්නයක් කරගන්න ඕනේ. ඒකයි තියෙන්නේ. ඒක අපේ කොටසක් කරලා ඇලෙන්න හොඳ නැහැ. මියගේ ඥාතියෙක් මතක් වුණා කියලා ඒක ඇලෙන්න හොඳ නැහැ. අපි ඉතින් යමක් කළ යුතු දේ ඥාතියින්ද. ඒක අපි යුතු කරමු. ඒ ඉටුකම අපි ඉටු කරනවා අපිට පෑන් හරින්න නැතුව ඉටු කරනවා. මොකද්ද? දානයක් දීලා පිනක් කරලා යහපතක් කළා මෙත් හිතක් වඩලා ඒ හැම අවස්ථාවකම අපි ඉටුකම ඉටු කිරීම වශයෙන් ඒ සියල්ලන්ට මේ පින විහිදී පැතිරී පිහිරුවෙන් සුඛිත මිසභාවිතපත් වෙත්වා නිවන් සුවත් කරගන්න හේතු වාසනා පහළ වෙත්වා කියලා අදිස්ථාන කරලා මේ ආශිර්වාද කරනවා. මතක් වුණා කරලා තියෙන ඔච්චරයි. වෙන මොනවා කරන්නද අපි? යා අපායෙන් ගලවන්නත් පුළුවන් අයියෝ. දෙවිලෝ වරින්නත් අපිට බෑ අපායෙන් ගලවන්නත් බෑ එකක්වත් අපිට කරන්න බෑ අපිට කරන්න පුළුවන් එකක් තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙන හේතු වාසනා ගන්න ඒවා ලැබෙයි. අපිට ඒක නැගිලි ගන්න දෙන්නේ අපේ වැඩේ අපි කරන්න ඕනේ. අපේ යුතුකම. ඔයින් එහා පස්සේ මන්නන්න යන්නේ අපේ තියෙන ඇලීමකට හෝ ප්‍රශ්නයකට. අම්මා කෙහි ඇවිලවත් තාත්තා කෙහි ඇවිලවත් ඉඳලා බෑ. මේ දෙමව්පියන්ටත් පුණ්‍යානුමෝදනා කිරීමෙන් අපේ යුතුකම ඉටු කරන්න ඕනේ. ඒගොල්ලන්ට හිමිකම් තියෙනවා නම් හිමිකම් තියෙන මට්ටමට ලැබෙයි. සුගතියට නම් සුගතියටයි නිවන් අවබෝධ කරගන්න හිතනවා. ඒක වෙයි ලොකු වාසනාවක් ඒ වුණොත් එයයි. ඒවා ඒ එයාගේ තියෙන පුද්ගලිකත්වය. ඒකට කරන්න දෙයක් නැහැ. අපේ යුතුයකම අපිට කරන්න දැනගන්න ඕනේ. ඒතකොට මේ දැක්කා කියලා දැනගත්තා කියලා ප්‍රශ්නයක් නැහැ. අමතක කරනවා කියලා ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ. මොනවා මතක් වුණත් කමන්නේ රාග දේශ මොහෙන් මිදෙන්නයි ඕනේ.